සබ්බාබිවු සබ්බ විදුගමස්මින් සම්මේසු ධම්මේසු අනුප්පලිත්තු සම්බඤ්ඤෝ තන්නක්කයෝ විමුක්තෝ සයං අභිඤ්ඤාය කමුද්දීසේයං නමේ ආචරියෝ අත්ති සදීසු මේ නවිඤ්ජති සදේව කස්මින් ලෝකස්මින් නත්ති මේ පටි පුංගලෝ අහං යරහාලෝකේ අහං සත්තානුත්තරෝ ඒකෝම්හි සම්මා සම්බුද්ධෝ සිකී භූතෝස්මි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 රම්මක බමුණගේ සවස් කාලේ මේ රම්මක බමුණගේ අසපුවට ඔබ වහන්සේලා වැඩම කරන්න බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩමවනවා ඇති ඒකාන්ත වශයෙන්ම ඔබ වහන්සේලාට ධර්මය අහන්න අවස්ථාවක් ලැබෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ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 සාදු භික්ඛවේ ඒතං කෝ භික්ඛවේ තුම්හාකං පතිරූපානං සද්දං ආගාරස්මා අනගාරියායන් පබ්බජිතානං ධම්මී කතාය sannisideyata බොහෝම හොඳයි බොහෝම හොඳයි මහණෙනි එහෙම තමයි කල්ගත කරන්න ඕන පිරිසක් එක්ක ඉන්නවනම් දැහැමි කතාවේ දෙන්න ඕනා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 කටයුතු කිරීම නිවන් අවබෝධ කරගන්න යොමු වෙලා කටයුතු කිරීම තමයි ආර්ය පරේෂණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඉතින් පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි ඔබලා විතරක් නෙමෙයි මේ අනාර්ය පරේෂණේ ගමන් කළේ මේ කාමභෝගී ජීවිතයේ ගත කරන මේ ලෝකේ අනික් අය පමණක් විතරක් නෙමෙයි මේ අනාරේ පරේසණේ තුල ගමන් කළේ. මමත් මේ අනාරේ පරේසණේ තුල ගමන් කළා. මමත් මේ අනාරේ පරේසණේ තුල කටයුතු කළා. ඒ අවස්ථාවේ මටත් හිතුනේ මේක තමයි හොඳ. මේක තමයි සැපය කියලා මමත් කල්පනා කළා. බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙන්න පෙර බෝධිසත්ව අවදියේ ඔයත් අපි අහලා තියෙනවනේ බුදුහාමුදුරුවෝ සිද්ධාර්ථ කුමාරයාගේ කාලේ කොච්චර සැපවින්දද කොහොමද ජීවත් වුනේ කියලා ඉන්දියාවේ ඍතු තියෙනවා කාලෙන් කාලට ඉන්දියාවේ දේශගුණික තත්වයන් වෙනස් කාලයකට වහිනවා කාලයකට රස්නේ කාලයකට හීතලයි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 මට අවබෝධ කරගන්න පුළුවන්කම ලැබුණා. මම ආලාල කාලාමගෙන් විමසුවා ඔබ අවබෝධ කරගෙන තියෙන ධර්මය මෙපමණද? ඔහු එතකොට ආකින් සංඥායතනෙ දක්වා අවබෝධ කරගෙන තිබුණා.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 සැපදීමත් නැති කරලා දුකත් නැති සැපත් නැති මධ්‍යම ප්‍රතිපදා මැදුම් පිළිවෙත තුල ගමන් කරන්න අදිස්ථාන කරගන්න. මේ මධ්‍යම ප්‍රතිපදාවේ උන්වහන්සේ ජීවත් වෙමින් මේ වැඩම වන කොට උන්වහන්සේට හමු වුණා බොහෝම ලස්සන ප්‍රදේශයක්. නේරංජනා නදිය බොහෝම සිත්කලුයි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 එහෙම කල්පනා කළ මේ ස්ථානේ භාවනා කළා. දවසක් උන්වහන්සේ සුජාතාව දුන්න කිරි පිළු අල්ලඳලා ඔයත් බුද්ධ චරිතය දන්නව අහලා ඇති. උන්වහන්සේ ඇසතු බෝරුක්ෂේ ළඟට ගිහිල්ලා අදිෂ්ඨානයක් කරනවා මගේ මේ මුළු ශරීරයම බියලිලා ගියත් මම ධර්ම අවබෝධයේ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 සයන් අභිඥාය කමුද්දේශයම් මම මේ ලෝකේ තුල අවබෝධ කරගත යුතු තා සියලු දේ අවබෝධ කරගත්තා සියලු කෙලෙසුන්ගෙන් දුරු කළා තෘෂ්ණාව සම්පූර්ණයෙන්ම අත්තරලා දාපු උත්තමයන් වහන්සේ නමක් මම කවුරු ගුරුවරයෙක්ලා සලකන්න සුදුසුද